දුක්ඛේ ඥානං පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛය. දුක පිරිසුදු පිරිසිදු දකින්නේ කොහොමද? දුක පිරිසිදු දකින්නේ නැතිනම් ඉස්සලා දුක කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නට ඕන. දැන් අපි ගොඩාක් දෙනෙක් දුක කියලා හඳුනාගන්නේ පීඩාව, කැක්කම, අමාරුව, අපහසුව, වේදනාව කියන ඔය ටික. එහෙම දුක හඳුනාගෙන දුක්ඛේ ඥානය අවදි වෙන්නේ නැහැ. ඒ අපි ගොඩක් දෙනා දුක හඳුනාගන්නේ අර තිරිසන් සත්තුන්ටත් සාධාරණ ක්‍රමයකට. ඒ කියන්නේ කාය පීඩා, චිත්ත පීඩා. දෙක තමයි ගොඩාක් දෙනා දුක හැටියට හඳුනාගන්නේ. ඉතින් කාය පීඩා, චිත්ත පීඩා දෙක තිරිසන් සත්තුන්ටත් දැනෙනවා. තිරිසන් සතෙකුගේ අතප්පයක් කැඩුනහම, වෙඩි වැදුනහම, තුවාලයක් වුනහම ඌ කේන්ද්‍රී ගන්නවා, වැළපෙනවා. ඒ මොකද ඌට කායික පීඩාව දැනෙන නිසා. ඊළඟට පැටියෙක් නැති වුනහම ගොදුරු කරගන්නට තව සතෙක් ආවහම ඌ බියටපත් වෙලා කෑ ගහනවා ශෝකයටපත් වෙලා වැළපෙනවා එතකොට ඒ ඒ සතාට මානසික පීඩාව දැනෙන නිසා ඒ තිරිසන් සතුන්ටත් සාධාරණ වූ කායික මානසික පීඩාව දුක කියලා හඳුනාගෙන නිවන් දකින්න බෑ. ආර්යයන් වහන්සේලා දුක දකින ආකාරයෙන් දැකීම තමයි දුක්ඛේ ඥාන කියලා හඳුන්වන්නේ. ඒතර ආර්යයන් වහන්සේලා දුක දකින්නේ අපි දකින විදිහට වේදනාවෙන් නෙමෙයි. වේදනාවෙන් දුක දකින්න ගිය ගමන් ලොකු පටලැවිල්ලක් ඇති වෙනවා. ඇයි වේදනා කියන චෛතසිකය තුන් ආකාරයකින් ප්‍රකට වෙනවා. සුඛ දුක්ඛ උපේක්ඛා. එතකොට දුක්ඛ වේදනාව දුකයි කියලා ගන්නකොට සුඛ වේදනාව ආපු ගමන් අපිට ඒක සැපයි කියලා තමයි හැඟෙන්නේ. එතකොට ලොකු පටලැවිල්ලකටපත් වෙනවා සංස්කාරයන්ගේ කොටසක් දුකයි කියලා ගන්නවා තව කොටසක් සැපයි කියලා ගන්නවා. අපි මේ සසරෙන් මිදෙන්නේ නැත්තේ ඒ නිසා. අපි පීඩාවක් ඇති වෙනකොට කායික මානසික දුක් දෝමනස්යක් ඇති වෙනකොට ඒක දුකයි කියලා අපි ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. මනුෂ්‍ය ලෝකයේ යසයි සුරු සැප සම්පත් කීර්ති ප්‍රසාද පිළිගැනීම් ප්‍රතිලාභ ඔය ටික එනකොට දිව්‍ය ලෝකයේ ඒ සැප සම්පත් එනකොට ආ ඒක සැපයි වගේ හිතාගෙන ඒක ප්‍රාර්ථනා කරමින් ඒකත් එක්ක මුසපත් වෙනවා. ඒතර ඇයි අර වේදනාවෙන් තමයි දුක දකින්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ බඳු තැනත්තා සසරින් මිදෙන්නේ නැහැ. ආර්යයන් වහන්සේලා දුක දකින්නේ වේදනාවෙන් නෙමෙයි. ආර්යයන් වහන්සේලා දුක දකින්නේ දුක්ඛ ලක්ෂණ වලින්. දුක්ඛ ලක්ෂණ කියන්නේ මොනවද? සංකත විපරිණාම පීලන ਸੰతాප. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. ඊළඟට විපරිණාම කියලා කිව්වේ දිදී යන වෙනස් වෙන ගතිය. ඊළඟට පීලන ਸੰతాප කියලා කිව්වේ පීඩාකාරී බව සහ ਸੰతాපකාරී බව. එතකොට පීඩාකාරී ਸੰతాපකාරී ගතිය අපට දැනෙනවා. යම් ප්‍රමාණයකට. නමුත් අර සංකත විපරිණාම දෙක හරියට තේරුම් ගත්තොත් තමයි අපිට අපි සැපයයි කියලා ගන්නා තැනත් තියෙන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා සංස්කාර ටිකක් නේද විපරිණාමයටපත් වෙන සංස්කාර ටිකක් නේද ඒ නිසා ඒ සැපයි කියන එක දුක්ඛ ධර්මයක් නේද කියන එක වටහා ගන්න පුළුවන් වෙන්නේ අර සංකත විපරිණාම කාරණා හඳුනා සංකත කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා දැන් අපි කියන්නේ සැපයයි කියන කාරණේ අහේතුක අප්‍රත්‍යකව හටගන්නේ ඒකත් හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා ඒක නැවත නැවත නඩත්තු කරන්නේ. ඇයිද නඩත්තු කරන්න වෙන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන. ස්ථාවර දෙයක් නෙමෙයි. ඉතින් මෙන්න මේ කියන අස්ථාවර ගතිය, මේ කියන පලක් නැති નિසරු ගතිය තමයි දුක්ඛ කියලා හඳුන්වන ගැඹුරු කතාව. අර අමාරුයි කැක්කමයි කියන එකට එහා ගිය තැන. ඒ නිසා දුක්ඛ කියන වචනයෙන් දූ කියන ප්‍රත්‍යයෙන් නිඳිතාර්ථය ක කියන වචනයෙන් හිස් ගතිය. ඒ නින්දිත වූ හිස් ගතිය කියන්නේ කිසි තේරුමක් නැති පළක් නැති කොච්චර කැප වෙලා පැවැත්තුව කිසිම අරුතක් නැති දෙයක් කියන එක හරියට වටහා ගත්තොත් තමයි මේ දුකයි කියලා කිව්වත් සැපයි කියලා කිව්වත් මේ ඔක්කොම සංස්කාර ඒ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යනවා මේවා කොච්චර නඩත්තු කරගෙන පවත්වගෙන ගියත් අවසානයේ මොකක්වත් නිකන් වගතුවක් නැති පළක් නැති දේවල් කියලා වැටහුනොත් තමයි ඒකක්වත් අර්ථ ශුන්‍යයි කියලා ඒ පිළිබඳව තියෙන ඇලීම බැඳීම කාම තණ්හාව භව තණ්හාව දුරු වෙනවා. ඒක දුරු කරන්න බැරි වෙන්නේයි අවිද්‍යාව තියෙන නිසා. හරියට වැටහෙන්නේ නැති නිසා තමයි මේවට ඇලුම් කරන්නේ. තෘෂ්ණාව මතුවේ. ඒ තෘෂ්ණාව දුරු වෙන්න නම් අර අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වෙන්න ඕනේ. මේ විද්‍යාව කියලා කියන්නේ මේ ප්‍රඥාව, මේ සම්මා දිට්ඨිය. ඉතින් සම්මා දිට්ඨිය හරියට මතුවෙනකම් ප්‍රඥාව හරියට මතුවෙනකම් අර අවිද්‍යාව දුරු කරන්න බෑ. ඉතින් ඒ අවිද්‍යාව දුරු වෙනව අවස්ථා හතරකදී. සෝවාන් මාර්ග ඥානයක ඥානෙදී යම් ප්‍රමාණයකට දුරු වෙනවා. සකෘදාගාමි අනාගාමි මාර්ග ඥානවලදී තවත් ප්‍රමාණයක් දුරු වෙනවා. අරහත් මාර්ග ඥානෙන් තමයි ඒක අනුස්සය වශයෙන් පවතින සම්පූර්ණ ස්වરૂපේ දුරු වෙලා යන්නේ. එතකොට ඒ විදිහට ආර්යයන් වහන්සේලා දුක දකින දැක්මේ ආර්යයන් වහන්සේලා දුක දකින විදිහට දුක්ඛ ලක්ෂණයන්ගෙන් දුක හරියට හඳුනා ගැනීම වටහා ගැනීම අවබෝධ කර ගැනීම තමයි දුක්ඛේ ඥාන කියලා දක්වන්නේ. දුක පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ ඒ අවබෝධය ඇති වෙනවා. ඒ කියන්නේ ඉගෙන ගැනීම නෙමෙයි. දැන් මේ ටික ඉගෙන ගත්තයි කියලා දැන් මේ ටික මම කියා දුන්නයි කියලා මට දුක්ඛේ ඥානය තියෙනවා කියලා කියන්න බෑ. මේ දුක ගැන මූලික සුතමය, චින්තාමය ඥානයන්ගෙන් තමයි අපි මේ වැඩ කරන්නේ. ඒක තහවුරු වෙන්නේ සෝවාන් සකෘදාගාමි ආදී මාර්ගඥාන වලින්. ඊළඟට